නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි මේ ධර්ම දේශනාව ඊ타ත්ම ලස්සන කාරණාවක් විස්තර කරන්නේ ඇතරම අපි පැවිදිලා බොහෝ කාලයක් යනකම් අපිත් ඒකේ වරදවා වටහා ගැනීමක හිටියේ ඒ වගේම ගොඩක් භික්ෂූන් වහන්සේලා උපාසකයත් ගොඩාක් මේකේ මේ කාරණාව වරදවාගත් ස්වභාවයක් තියෙනවා අද ඒ හින්දා මේ කාරණාව විස්තර වශයෙන් විභාග වශයෙන් අපි කතා කරමු. ඒ කතා කරපුවාම ඔබට ඒක පැහැදිලි කරගන්න පුළුවන් වේවි. ඒක මේ විදිහට බලමු. දැන් අපි මේ වෙනකන් කතා කළේ චිත්තාලංකාරය පිණිස චිත්ත පරික්කාරය පිණිස තමාගේ හිතේ කුසලාංගයන් බලවත් වෙන විදිහට දානේ විපාකය බලවත් වෙන විදිහට දානයක් දෙන්නේ කොහොමද කියන කාරණාවයි. එතකොට ගිය සතියේදී අපි ඒක ප්‍රායෝගිකව කරන ආකාරයත් ඒ වෙලාවට ඒ ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි කරා ඒ වෙලාවට චේතනාව බලවත් කරන ආකාරය ප්‍රීති සැපෙහි ඉපිති උපදවන ආකාරයන් පැහැදිලි කරා. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතරනේ දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕනි කාරණාවක් තියෙනවා මෙතනින්. හොඳට මේ කාරණාව ඔලුවට ගන්න. අපි එතකොට අපේ හිතේ ප්‍රීතිය සැපේ ඇතිකරන්න ඒ චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියන කාරණා සකස් කරගන්න යම්තාක් දේවල් කරනවා නම් ඒ සියල්ලම අපේ පැත්තෙන් අපේ මානසිකත්වයේ ඇති කරන විසුද්ධියක්. පැහැදිලි දෙය කියන කාරණාව. ඒ කියන්නේ මම එක තවදුරටත් විස්තර කරොත් එහෙම දැන් සිල්වත් වෙනවා නම් එතන අපේ පැත්තේ සීලය පිරිසුදු කරග පිරිසුදු වීමක්ම තමයි එතන අපි කතා කරේ. ඊට පස්සේ දැන් සුපසන්න චිත්තය හදනවා නම් ඒ අපේ පැත්තෙම තමයි සුපසන්න චිත්තය. අපි අපේ පැත්ත කියන එකට දායකයා කියලා කියමුකෝ. දායකයාගේ පැත්තම තමයි මේ සුපසන්න චිත්තය සකස් කරේ. ඊට පස්සේ කර්ම කර්මඵල විශ්වාසය ගැඹුරින් විශ්වාස කරගෙන ඒකේ පැහැදීමටපත් වෙලා කියලා කිව්වනම් ඒකත් දායකයාගේ පැත්තෙන්ම තමයි ඒ කාරණාවත් කරේ. අපේම හිතේ දායකයාගේ හිතේ. ඊට පස්සේ එතන ඊළඟට අපි කල්පනා කරා මේ ධාර්මිකව ලද දෙයක් වීම නම් ඒකත් ධායකයාගේ පැත්තෙමයි ඒ කාරණාව සිද්ධ වුණේ. එහෙම කරලා ඊට පස්සේ ඕකේ දැන් සීලවන්තේසු දදාති දානං කියලා දානේ පූජා කරේ කාටද කියන එක පිළිබඳව හිතවිලි පහර කරේ අපිමයි. ඒ කියන්නේ අපි තමයි හිතවිලි පහල කරන්නේ මේ මේ දානේ උපාසක අයට පූජා වේවා මේ දානේ උපාසිකා අයට පූජා වේවා කියලා කරනවා නම් ඒ හිතවිලි පහල කරෙත් දායකයාගේ පැත්තෙම පැත්තෙන්මයි එතකොට ඒකත් දායකයාගේ පැත්තේම හිතේ පිරිසුදුභාවයට තමයි ඒ සිතුවිලි උපකාර කරන්නේ කවුරු හරි කෙනෙක් හිතවිලි පහර කරා නම් මේ දාණය බුදුරයන් වහන්සේ උස්සා පූජා වේවා කියලා බුද්ධ පූජාව කරා නම් ඒත් දායකයාගේ පැත්තෙමයි ඒ සිතවිලි පහල කරන්නේ දායකයාගේ චිත්තසංතානෙමයි ඒ සිතවිලි ඇති වෙන්නේ. එතකොට දායකයාගේ හිතේ පැත්තෙන් දායකයාගේ පැත්තෙන්ම තමයි ඒ දානේ විසුද්ධියට විසුද්ධිය කියලා කියන්නේ පිරිසුදුභාවයටපත් වෙන්නේ. ඊට පස්සේ කවුරු කෙනෙක් මේ දානේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ උස්සා පූජා කරම් පූජා වේවා අතීතයට වර්තමානයේ දක්වා වැඩ සිටියා කියලා එහෙම කල්පනා කරත් ඒ දායකයාගේ පැත්තෙන්මයි මේ කල්පනා කිරීම කරන්නේ දායකයාගේ හිතේ විසුද්ධියක්මයි ඒකෙන් ඇති වෙන්නේ. ඒ විදිහට කල්පනා කරනකොට අපේ හිතේ ශ්‍රද්ධාව බලවත් වෙලා පිරිසුදුභාවය ඇති වෙන්නේ අපේ පැත්තෙමයි. පැහැදිලි නේද? අපි මොන ආකාරයෙන් කල්පනා කරත් ඒ කල්පනා කිරීම අපේ පැත්තේම හිත පිරිසුදු වෙලා ඒ හිත පිරිසුදු වීම මත දානේ විපාකය ප්‍රබල වීමට බලපානවා. අන්න ඒකට කියනවා දායකයාගේ පැත්තෙන් දානය විසුද්ධියටපත් උනා කියලා. දැන් මේකේ සුවිශේෂී කාරණාව තමයි එතකොට මම ආයෙ මතක් කරනවා බුදුරජාණන් වහන්සේ උත්සාහ කියලා අපි දාන පූජා කරත් බුද්ධ පූජාව සකස් කරලා පූජා කරත් ඒත් තමන්ගේ පැත්තෙන් දායකයාගේ පැත්තෙන්ම තමයි විසුද්ධිය හිතේ ඇති උනේ කියන එක ඒ වගේම සංඝයා උත්සාහ කියලා වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරත් තමන්ගේ පැත්තෙන්මයි විසුද්ධිය ඇති උනේ කියන කාරණාව හොඳට කරුණු සහිතව හේතු සහිතව තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිත මෙතනනේ මේකේ ඔయిత අමතරව ඔය අපි දෙන දාණය විසුද්ධියටපත් වෙනවා ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන්. කාටද ඇත්තටම ඒක ලැබුණේ කියන එකයි ඒකේ තියෙන්නේ. පැහැදිලිද? ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ අපි කාටද හිතුවේ කියන කාරණාව නෙමෙයි. අපි කාටද මේ දාන දෙන්නේ කියන හිතපු හිතන කාරණාව දායකයාගේ පැත්තේ විසුද්ධියටයි අයිති වෙන්නේ. ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ ඇත්තටම කාටද ඒක ලැබුණේ කියන කාරණාව. හරි? එහෙනම් මේක ඒ අනුව දානේ ආයපාරක් විසුද්ධියකටපත් වෙනවා කියනවා. දැන් ඒ කියන්නේ දානේ පිරිසුදු වෙලා දාන විපාකයේ බලවත් වීමක් සිද්ධ වෙනවා කියනවා ලබන කෙනාගේ පැත්තෙන්. අපි මෙයා ලැබේවා මෙයාට ලැබේවා කියලා හිතන එක නෙමෙයි. ඒ හිතන එකෙන් වෙන්නේ අපේ පැත්තෙන් විසුද්ධිය. ඇත්තටම සත්‍ය වශයෙන්ම ඒක කාටද ලැබුණේ කියන එක මත ප්‍රතිග්‍රාහකයා තීරණය වෙනවා. ඒ ප්‍රතිග්‍රාහකක පැත්තෙන් දානේ ආය පාරක් විසුද්ධියටපත් වෙනවා. මෙතන ගොඩාක් කට්ටිය නැත්තම් පටලන් ඉන්න තැනක්. එතකොට අපි ඔයන් ওই කාරණාව බලමු. ඒ පැත්තේ විසුද්ධිය කොහොම සකස් වෙන්නේ කියලා. ඇත්තටම දැන් මෙන්න මේ කොටස කර්ම විපාක વિશે අචින්ත ස්වභාවයට යනවා. මේකේ හේතුඵල දහම අපිට ලොකුවට තේරුම් ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේලා මේ කාරණාව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ මත ශ්‍රද්ධාවෙන් අපි මේ කාරණාව ගන්න ඕනේ. ඒක නුවණින් කල්පනා කිරීමේ කරලන්න හැකියාවකුත් තියෙනවා එතන. ඒ මේ සඳහා අපි පාවිච්චි කරන මෙන්න මේ සූත්‍රය දක්ඛිනා විභංග සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සූත්‍ර දේශනාවක් තියෙනවා ප්‍රසිද්ධ මේ දක්ඛිනාව කියන එක බෙදා වෙන්කොට වදාළ දෙසම දක්ඛිනාව කියලා කියන්නේ මෙතන ගරු බොහොමන් සහිතව දෙන දානේ පැහැදිලිද පින් සලකාගෙන ගරු බොහොමන් සහිතව මේ බොහොම කැමැත්තෙන් දෙන දානේ තමයි දක්ඛිනාව කියලා කියන්නේ එන්නේ දානේ විසුද්ධියටපත් වෙන්නේ කොහොමද? පිරිසුදු වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන දේශනාවක්. එතන විසුද්ධියටපත් වීම කියලා කියන්නේ දානේ විපාකයේ ප්‍රබල වීමට ඒ පිරිසුදුභාවයේ ඇති කරන්නා වූ බලපෑම. හරි නේද? දැන් ශ්‍රද්ධාවන්ත හිත මෙතන දැන් මේකේ මම මුල ඉඳන් පටන් ගන්නෙ නෑ මේ දේශනාව. මම මේ දේශනාවේ මට අවශ්‍ය තැන ඉඳන් පටන් ගන්නෙ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් තැනක බුදුරජාණන් වහන්සේ මේ කාරණාවම කියන තවත් අංගුත්තර නිකාය දේශනාවකත් තියෙනවා. අපි මේ කාරණාව ගත්තොත් චතස්සෝකෝ ඉමා ආනන්ද දක්ඛිනා විසුද්ධියෝ මේ දක්ෂිනාවක් විසුද්ධියටපත් වෙන ආකාර හතරක් තියෙනවා කියනවා. ඒ මොනවද ඒ ආකාරය? මම සිංහල පැත්තෙන් යන්නම්. ආනන්දය ප්‍රතිග්‍රාහකයා ගැන කතා කරන්නේ නැතුව දායකයාගේ පැත්තෙන් විසුද්ධියට පත්වන්නා වූ දක්ෂිනාවක් ඇත කියනවා. ඊට පස්සේ දායකයාගේ පැත්ත නැතිව ප්‍රතිග්‍රාහකයා හේතු කරගෙනම විසුද්ධියට පත්වන දක්ෂිනාවකුත් තියෙනවා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ දායකයා දායකයාගේ පැත්තෙන්වත් ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන්වත් විසුද්ධියට පත් නැති දක්ෂිනාවක් තියෙනවා කියනවා. ඊට පස්සේ දායකයාගේ පැත්තෙන් හා ප්‍රතිග්‍රාහකගේ පැත්තේ යන දෙපැත්තෙන්ම විසුද්ධියටපත් වෙන දක්ෂිනාවක් තියෙනවා කියනවා. දැන් එතකොට ඒක හතරාකාරයක් කියනවා. එතකොට මම ආයෙ පාරක් කියනවා දායකයා කියලා කියන්නේ දන් දෙන කෙනා, ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ අපි හිතන කෙනා නෙමෙයි. ඇත්තටම ඒක ලබන කෙනා. පැහැදිලිද? ප්‍රතිග්‍රාහකයා කියන්නේ අපි හිතන කෙනා නෙමෙයි. අපි හිතන කෙනා හී යනෝ හිත පහදව ගත්තා ඒ ඔක්කොම දායකයාගේ පැත්තෙන් විසුද්ධියටපත් වීම වෙන්නේ. ප්‍රතිග්‍රාහකයා කියන්නේ ඇත්තටම ඒක ලැබුවේ කවුද කියන එක. එතකොට එක දානයක් තියෙනවා කියනවා පළවෙනි දානේ දායකයාගේ පැත්තෙන් විසුද්ධියටපත් වෙනවා ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් නෙමෙයි කියනවා. ඒ කියන්නේ දැන් මේ අපි මේක මේවා ක්‍රමයෙන් පැහැදිලි කරගෙන යන් ඒ කියන්නේ ශ්‍රද්ධාවත හිතමිතුරනේ දැන් දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන දැන් රහතන් වහන්සේට කියන නමක් තියෙනවා විසුද්ධි දේව කියලා කියනවා රහතන් වහන්සේට. ඒ විසුද්ධි දේව කියලා කියන්නේ දානයක් විසුද්ධියටපත් කරන්න හැකියාව තියනවා කියන අර්ථයෙන්. එක අර්ථයක් ඒකේ. ඒ කියන්නේ ඒ කියන්නේ දානයක විපාකය අතිශයින්ම ප්‍රබලභාවයටපත් කිරීමේ හැකියාවක් තියනවා බුදුරයන් වහන්සේගේ මේ සැබෑම මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ට. මම ඒක මේ විදිහට ඔබට කියන්න. දැන් ඔබ අහලා ඇති අර ප්‍රසිද්ධ රතන සූත දේශනාවේ තියෙන එක ගාථාවක මෙහෙම යේ පුග්ගලා අට සතං පසන්නා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ යම් පුද්ගලයෝ අට දෙනෙක් ඉන්නවා නම් යුගල වශයෙන් හතර දෙනෙක් වෙන ඒ කියන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ සෝතාපන්න මාර්ගඵල සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල කියන අවස්ථාවල් තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි අන්න ඒ අයයි බුදුරයන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ ඒ අයට දෙන දානි මහත්ඵල වෙනවා කියනවා ඒතේසු දින්නානි මහප්පලානි කියනවා පැහැදිලිද ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සත්‍යේන සුවත්ති හෝතු කියලා ඒ ගාථාවේ තියෙනවා එතකොට මේ දානයක් විසුද්ධියටපත් කරන ප්‍රතිග්‍රාහකයෝ කියලා කියන්නේ අවම වශයෙන් සෝතාපන්න ශ්‍රාවකෙක්. අපි ඔබට මාර්ගය ඵලය ගැන කලින් කතා කරලා තියෙනවා. එතකොට අපිට ඔය දානි සම්බන්ධයෙන් ලැබෙන්නේ සාමාන්‍යයෙන් සෝතාපන්න ශ්‍රාවකයෙක් තමයි අවම වශයෙන් ලැබෙන්නේ. ඊට උඩින් සකදාගාමි අනාගාමි අරහත් ශ්‍රාවකයෝ ඉන්නවා. ඊට උඩින් පසේ බුදුරයන් වහන්සේලා ඉන්නවා. ඊට උඩින් බුදුරයන් වහන්සේ ඉන්නවා. ඒ තමයි ප්‍රතිග්‍රාහකය පැත්තෙන් දානි සත්‍ය වශයෙන්ම ලැබෙන්නේ කාටද කියන එක මත ඒ දාන විපාකය ප්‍රබලවීමට මේ හේතු වන්නා වූ පුද්ගලයෝ. හරි නේද? එතකොට එතනත් කෙලින්ම කියනවා ඒ අයට දුන්නා නම් මහත්ඵල වෙනවා කියනවා. දැන් අපි මෙතන මේ මේ මේ දක්ෂිනා විසුද්ධි හතර ගැන කාරණාවට දැන් ඔතන යොමු වුණොත් එමේ එතකොට ප්‍රතිග්‍රාහකයන් පසකින් තියලා දායකයෝ හේතුවෙන් විසුද්ධ වන දානයක් තියෙනවා කියනවා. ඒ කියන්නේ අපි බොහෝම හිතන්න අපි අපේ පැත්තෙන් අපි ඔය කියන කතා කරපු විදිහට චිත්තාලංකාර චිත්ත පරික්කාර කියන කාරණා හදාගෙන බොහොම හිතේ ප්‍රීතිය සැපය උපදෝලා දානයක් දෙනවා. එතකොට ඒකෙන් ලොකු පිනක් රැස් වෙනවා. සුගතියට යන පිනක් වුණත් ඕකෙන් රැස් වෙනවා. මේක නැත්තේ නෑ. ඊට පස්සේ හැබැයි ඒක පිළිගන්නේ පිළිගන්න නැහැ සත්‍ය වශයෙන්ම සෝතාපන්න කෙනෙක්වත් සකදාගාමි අනාගාමි අරහත් කෙනෙක්වත් පසේ බුදුරයන් වහන්සේලවත් බුදුරයන් වහන්සේල නැහැ. ඒ කාරණාව පිළිගන්න. එතකොට ඒ දාණය විසුද්ධියටපත් වෙන්නේ පිරිසුදු උනේ දායකයාගේ පැත්තෙන් විතරයි කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. හරි නේද? ඊට පස්සේ ඒකේ ඊළඟ කාරණාව තමයි දායකයා දැන් එතකොට දැන් අපි ඒක තවත් විස්තර බලමු. එතකොට බලන්න ඔබ ඔබ මෙහෙම ඔබ දැන් ඔබ බුද්ධ පූජාව තියෙනවා. ඔබ බුද්ධ පූජාව තියෙනකොට බුදුරයන් වහන්සේ උත්සාහ කියලා බුදුරයන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. බුදුරයන් වහන්සේ පිරිනුවම් පාලා ඉන්නේ. නමුත් ඔබේ චේතනාව හිතේ සකස් වෙලා හිතේ ප්‍රීති සැපේ උපදිනකොට ඒක ප්‍රතිග්‍රහ මේ කියන්නේ දායකයාගේ පැත්තෙන් විසුද්ධියට යනවා. ගිහිල්ලා දායකයාගේ පැත්තෙන් පින ප්‍රබල වෙනවා. හරි නේද? දැන් දැන් මෙතන දක්ෂින විභංග සූත්‍ර අටුවාවේ ඔය ගැන මේ යම් කාරණාවක් තියෙනවා. අපි ඒ කාරණාවට ඇතරම් පස්සේ යමු වෙමු. ඊළඟට මේකේ බුදුරජාණන් වහන්සේ කියනවා දෙවෙනි ආකාරය මොකද්ද? දායකයා දැන් ඊට පස්සේ ඒකට තවත් කාරණාවක් මම එකතු කරන්නම්. දැන් ඔබ වැඩ සිටින ස්වාමින්වහන්සේලාට සංඝයා උස්සා කියලා දානි පූජා කරනවා. පැහැදිලිද? ස්වාමින්වහන්සේලා පිරිසක් වැඩ ඉන්නවා දානෙකට සංඝයා උස්සා කියලා දානි පූජා කරනවා. පූජා කරපුවාම සත්‍ය වශයෙන් මෙතන මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ නැත්තම් ඒ දානේ විසුද්ධියටපත් වෙන්නේ දායකයාගේ පැත්තෙන්. මොකද ඔබයි ඒ විදිහට හිතලා ඔබයි ඒ විදිහේ සද්ධාවල ඇති කරගන්නේ. එතකොට ඒකේ සත්‍ය වශයෙන්ම මාර්ගඵලලාභී අය පිළිගත්තේ නැහැ. එතකොට ඒක ඒක මේ ඔබේ පැත්තෙන් විසුද්ධියටපත් වෙනවා විසරයි ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් විසුද්ධියටපත් වෙන්නේ ඒකත් අයිති වෙන්නේ එතකොට පළවෙනි කොටසට. දායකයාගේ පැත්තෙන් විසුද්ධියටපත් වන්නා වූ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් විසුද්ධියක් ඇති නොවන්නා වූ කාරණාවකට. හරි නේද? ඊට පස්සේ අපි එතනින් එහාට ගත්තොත් ඊළඟ කාරණාව දායකයාගේ පැත්තෙන් නොවන ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් හේතු කරගෙන විසුද්ධ වන දක්ෂිනාවක් තියෙනවා කියනවා. අපි මේ කාරණාව බලමු බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා ඒක දැන් අර පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දායකයාගේ පැත්තෙන් විසුද්ධියට පත්වන්නා වූ ප්‍රතික්‍රියාකගේ පැත්තෙන් විසුද්ධියට පත්වන්නා වූ කවුද කියලා දායකයා සීලවා කල්යාණ ධම්මෝ කියනවා දායකයා සිල්වත් කෙනෙක් කියනවා යහපත් වූ ගුණධර්ම ඇති කෙනෙක් කියනවා එතකොට අපි යම්තාක් දැන් දානේ මහත්ඵල කරන්න කාරණාවල් විස්තර කරා නම් මේ තාක් දුරට ඒ ඔක්කොම අයිති වෙන්නේ ওই කල්යාණ ධර්මවලට. කියන්නේ යහපත් වූ ධර්මතාවයන් එයා ගැන තියෙනවා. සකස් කරලා දන් දෙන ඒවා කියන්න පුළුවන්. එයාගේ මෛත්‍රී උපේක්ෂාවල් කියන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන්න පුළුවන්. සුපසන්න චිත්තය කියලා කියන්න පුළුවන්. ඒ වගේ අපි යම්තාක් දේවල් කතා කරා නම් ඔය ටික ඔක්කොම අයිති වෙන්නේ මේ දායකයාගේ පැත්තේ තියෙන ಗುಣධර්ම වලට. ඒ ඔක්කොමත කල්යාණ ධර්ම වලට අයිති වෙන්නේ. ඔතන සීලවා කියලා කියන්නේ දායකයාගේ තියෙන සිල්වත් බව ඕකේ සැබෑ සිල්වත් බව කියලා කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක් කියන කාරණාවයි ආරකාන්ත සීලයයි බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ එයින් මෙහා කෙනෙක්ගේ යම් සිල්වත් බවක් තියෙනවා ඒ අනුවත් මේ දාන විපාකය වෙනස් වෙනවා. පැහැදිලි නේද? සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ සිල්වත් බව ගණන් දායකයා ඉන්නේ ඒ අනුව ගොඩාක් ප්‍රබල වෙනවා ඒකේ විපාකය. එහෙම නැත්නම් ඒ මෙහානම් ඉන්නේ ඒ අනුව ඒ ප්‍රමාණයට අනුව විපාකයේ ප්‍රබල වීම වෙනස් වෙනවා. ඊට පස්සේ ප්‍රතිග්‍රාහකයා ගැන කියනවා එතන ප්‍රතිග්‍රාහකයා දුස්සීල පාප ධර්ම කෙනෙක් කියනවා. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයා සත්‍ය වශයෙන්ම සිල්වත් නොවන කෙනෙක් කියනවා. එතකොට ඒ දාණය දායකයාගේ පැත්තෙන් තමයි විසුද්ධියටපත් වෙන්නේ කියනවා ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් නෙමෙයි කියනවා. පැහැදිලිද? එතකොට ප්‍රතිග්‍රාහකයා සාමාන්‍ය කෙනෙක් කියලා ගන්නකො. එක්ක දුස්සීල කෙනෙක් නැත්තම් මේ සාමාන්‍ය කෙනෙක්. දැන් ප්‍රතිග්‍රාහකයා අවම සෝතාපන්න වෙනකොට තමයි මහප්පල කියන අතිශය ප්‍රබල විපාක පහළ වෙන්නේ. එයින් මෙහා ස්වභාවයේ ප්‍රතිග්‍රාහකයා ඉන්නකොට ඊට ඊට අඩු අඩු විපාක පහළ වෙනවා. අරහත් රහතන් වහන්සේ නමක් හරි බුදුරයන් වහන්සේලා වුණාම විපාකයේ අතිශයින්ම මේ උසස්මාකාරයෙන් ලැබෙනවා. ඊට පස්සේ ඒකේ දෙවෙනි ආකාරය තමයි එතකොට දායකයාගේ පැත්තය මේ එයා එහෙම සාමාන්‍ය මිනිස්සේ හැබැයි ප්‍රතිග්‍රාහකයා පිරිසුදුයි. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයා මේ ධර්ම අවබෝධ කරපු කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේ එතන කියනවා දායකයා ඉන්නවා කියනවා දුස්සීල පාප ධර්ම තියෙන කෙනෙක්. මෙතන බුදුරජාණන් වහන්සේ කිය අර එක එක මේ කියන්නේ අවම කෙලවරවල් මේ පනවන්නේ. ඊට පස්සේ ප්‍රතිග්‍රාහකයා සිල්වන්ත කල්යාණ ධම්ම කියලා කියනවා. එතකොට ඒ විදිහට වුණොත් එහෙම දැන් මෙතන මෙතන සීලවන්ත කල්යාණ ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ හොඳට තේරුම් ගන්න මේ සාමාන්‍ය මානසික මට්ටමක් නෙමෙයි අඩුම සෝතාපන්න මට්ටම කියලා ඔබ අපිට මේ කියන්නේ ආරේකාන්ත සීලය ගැනයි කියලා ඔබ කරුණු සහිතව අර රතන සූත්‍රයේ කතා කරපු කාරණාවත් එක්ක තව මේ මේ දක්ෂිණ විභංග සූත්‍රයේම මේ සෝතාපන්න ශ්‍රාවකෙට දෙනකොට තියෙන ආනිසංස ආදී කාරණා අනුව තේරුම් ගන්න ඕනේ. එතකොට දායකයාගේ පැත්ත දුස්සීල වෙලා එහෙම මිනිස්සෙක් වුණත් ප්‍රතිග්‍රාහකයා මේ අර වගේ සිල්වත් අපි හිතමුකෝ මාර්ගපල්ලාභී කියලා ගන්න මෙතන කෙලින්ම මාර්ගපල්ලාභී කෙනෙක් නම් ඒ අනුව දාණය විසුද්ධියට පත්වීමක් සිද්ධ වෙනවා ප්‍රතිග්‍රාහකගේ පැත්තෙන් ඒක දායකයාගේ පැත්තෙන් නෙමෙයි උනේ කියනවා. ඒ කියන්නේ දැන් අපි ඕකට උදාහරණ ගත්තොත් එහෙම ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ කල්පනා කරලා බලන්න දැන් බුදුරයන් වහන්සේ කාලේ සැබෑවටම ඒ රහතන් වහන්සේලා දාණයට වඩිනකොට පාර දිගේ වඩිනකොට සමහර මිනිස්සු දන්නෙත් නෑ මේ රහතන් වහන්සේ නමක් කියලා. එහෙම හොයාගන්නත් බෑ. ප්‍රසිද්ධය හිටියේ කීප දෙනයි. ප්‍රසිද්ධ වුණා කියලා දැන් හිතනකො අනුරුද්ධ මහ රහතන් වහන්සේ කිව්වහම අනුරුද්ධ මහ රහතන් වහන්සේව දන්නේ ඔය නිතරම බණ අහන්න එන නිතර ගැවසෙන අයනේ. ඊට පස්සේ උන්වහන්සේලා එක තැනකත් නෙමෙයි ඉන්නේ. ඊළඟ ගමට යනකොට දැන් ෆොටෝ වලවල නැහැනේ මේ අනුරුද්ධ මහරතන් වහන්සේ කියලා සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් විදිහට වඩින්නේ. එතකොට එතන ඉන්න දැන් මේ සාමාන්‍ය මිනිස්සු දාන බෙදනවා. සමහරු පැහැදීමෙන් බෙදනවා. සමහරු සාමාන්‍ය පැහැදීමෙන් අපි දාන ටිකක් බෙදමු කියලා ගිහින් බෙදනවා. ඒ බෙදුවත් ඒ දානේ සත්‍ය වශයෙන්ම පිළිගත්තේ අනුරුද්ධ මහරහතන් වහන්සේ නම් එපමණකින්ම ඒ දානේ මහත්ඵල වෙනවා. පැහැදිලිද? මෙතන තියෙන කාරණාව අර මිනිස්සයාගේ පැත්තෙන් ලොකුවට දෙයක් නැහැ. ලොකුවට එහෙම මහා බලවත් හිත් පහළ වුන්නේ නැහැ. පහළ නොවුනට දානේ සත්‍ය වශයෙන්ම පිළිගත්තේ රහතන් වහන්සේ නමක් නම් එපමණකින්ම ඒ දානේ අතිශයින්ම ප්‍රබල විපාක කරා ගෙනියනවා. අපි ඇත්තරම මේකේ කොයිතරම් වෙනසක් වෙනවාද කියන එක ඔය දායකයාගේ පැත්තේ විසුද්ධියට අනුව විපාකේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තේ විසුද්ධියට අනුව විපාකේ අපි ඉදිරියේදී කතා කරමු. මේ දේශනාව ඉස්සරහට ඊට පස්සේ තුන්වෙනි ආකාරයේ දක්ෂිනාවක් තියනවා කියනවා ඒක දායකයාගේ පැත්තෙන් විසුද්ධියටපත් වෙන්නෙත් නැහැ ප්‍රතිග්‍රාහකගේ පැත්තෙන් විසුද්ධියටපත් වෙන්නෙත් නැහැ කියනවා. ඒ කියන්නේ දායකයාත් දුස්සීල පාප ධර්ම තියෙන කෙනෙක් ප්‍රතිග්‍රාහකයාත් දුස්සීල පාප ධර්ම තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවනම් සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය විදිහේ ඔය ගෙදර ඉන්න සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍ය මිනිස්සෙකුට දානයක් දුන්නොත් ඒක දායකයාගේ පැත්තෙන් විසුද්ධියට පත් වෙන්නෙත් නැහැ කියනවා ප්‍රතිග්‍රාහකක පැත්තෙන් විසුද්ධියට පත් වෙන්නෙත් නැහැ කියනවා එතකොට අපි සාමාන්‍ය කෙනා හිතවතුන්ට ඥාතීන්ට අසරණයන්ට වගේ දෙන දාන ඔක්කොම ඔන්න ඔය මට්ටමට තමයි සත්‍ය වශයෙන්ම වැටෙන්නේ. දැන් අර ඔව් ඒක තේරුම් ගන්න. ඊට පස්සේ ඒකේ හතරවෙනි ආකාරය තමයි කියනවා දායකයාගේ පැත්තෙනුත් විසුද්ධියටපත් වෙන ප්‍රතිග්‍රාහකගේ පැත්තෙත් විසුද්ධියටපත් වෙන දාන. එතකොට ඒ ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දායකයා සිල්වත් කල්යාණ ධර්ම ඇත්තෙක් කියනවා. එතකොට මෙතන සිල්වත් කල්යාණ ධර්ම ඇත්තෙක් කියන එක හිතන්න අර ඒක පරාසයක්. ඒ පරාසය දුස්සීලකමේ ඉඳන් ටික ටික ඉස්සරහට ඇවිල්ලා සිල්පද රකින ඊට පස්සේ මෛත්‍රී කරුණා ගුණේ කොයිතරම් එයාගේ තියෙනවද කියන මට්ටම් මත ඒ සීලය කියන එක ඉස්සරහට ඉස්සරහට ඇවිල්ලා ගුණේ අපත්කම් තියෙන මට්ටම් මත අන්තිමේදී සැබෑ සිල්වත් බව කියන ආර්යකාන්ත සීලය කියන එක තියෙන්නේ සෝතාපන්න ශ්‍රාවකයට එයාට තමයි හරියටම සිල්වත් කල්යන ධර්ම තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් ප්‍රතිග්‍රාහකයාත් ඒ જાතිය කෙනෙකුට ඒ කියන්නේ මාර්ගපල්ලාභී ඕ රහතන් වහන්සේ නමක් වගේ බුදුරයන් වහන්සේ වගේ ස්වභාවිකෙනෙක්ට දානයක් දුන්නොත් ඒක දෙපැත්තෙන්ම විසුද්ධියකටපත් වෙනවා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ ගැන බුදුරයන් වහන්සේ ගාතාවල් එතන හතරක් දේශනා කරනවා. ඒ ගාතාවල් වල තමයි අර අපි ගිය සතියේදී කතා කරපු ඒ එක ගාතාවකුත් තියෙන්නේ මම විස්තර කරපු. එතකොට ඒකේ විස්තර කරනවා මේ දැන් කවුරු හරි කෙනෙක් සිල්වත් වෙලා දුස්සීලායට දානයක් දෙනවා නම් ධාර්මිකව ලැබිච්ච දෙයක් ප්‍රසන්න සිතකින් කර්ම කර්මඵල විශ්වාසය දරාගෙන ගැඹුරින් ඒ දක්ෂිනාව ඒ දානේ දායකයාගේ පැත්තෙන් විසුද්ධියටපත් වෙනවා කියනවා. මොකද දායකයයි එතන සිල්වත් ප්‍රතිග්‍රාහකයා නොවන හින්දා ඊට පස්සේ කවුරු හරි කෙනෙක් දුස්සීලව ඉඳලා සිල්වතුන්ට දාන දෙනවා නම් අද අධම්මේන ලද්දා අධාර්මිකව ලැබිච්ච දෙයක් අප්පසන්න චිත්තෝ අප මේ අපහැදුණු සිතකින් ඒ කියන්නේ හොඳට ප්‍රසන්න ප්‍රසන්න සිතකුත් නෙමෙයි සාමාන්‍ය හිතකින් කර්ම කර්මඵල විශ්වාසකුත් නැතුව ඒ මහා කර්ම කර්ම විශ්වාසයක් ඒකත් නැතුව සාදක්කිනා පටිග්‍රාහකතෝ විසුද්ධති. ඒ දානේ ප්‍රතිග්‍රාහකගේ පැත්තේ පිළිගත් කෙනාගේ පැත්තේ විසුද්ධියටපත් වෙනවා කියනවා. බලන්න එතන කියන කාරණා දුස්සීලයි දෙන කෙනා අධර්මයෙන් ලද දෙයක්. අධාර්මිකව ඒ කියන්නේ එයාගේ හරි හම්බ කිරීමත් පිරිසුදු නෑ. මේ හිතේ ප්‍රසන්න හිතකුත් තිබිලත් නෑ. ඊට පස්සේ කර්ම කර්මඵල විශ්වාස ගැන අදහසකුත් නෑ. එහෙම. එහෙම ඒ දක්ිනාවත් ප්‍රතිග්‍රාහකගේ පැත්තෙන් විසුද්ධියටපත් වෙනවා කියනවා. අපි පස්සේ සංසන්දනය කරලා ගමු ඔන්න ඔය දෙකේදී කොච්චර වෙනසක් වෙනවාද කියන කාරණාව ධර්මයට අදාළව දැන්ට එතකොට තේරුම් ගන්න එහෙම දුන්නත් ඒ මිනිසයා ඒ දානෙත් විසුද්ධියටපත් වෙනවා. කියන්නේ ඒ කාලේ රහතන් වහන්සේලාදී සාමාන්‍ය මිනිස්සු අර එහෙම ප්‍රසන්න හිතකුත් නැහැ. ඔය සාමාන්‍ය දුස්සීල මිනිස්සුත් ඒ රහතන් වහන්සේලාට දානේ පූජා කරලා තියෙනවා. අර මිනිස්සු පූජා කරන හින්දා අපිත් යන් ගිහිල්ලා දෙමු කියලා දීලා තියෙනවා. එතකොට ඒ දානේ ප්‍රතිග්‍රාහකයෙකු පැත්තෙන් විසුද්ධියටපත් වුණා කියනවා එහෙම දානත්. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් දුස්සීලව ඉඳලා දුස්සීලයන්ට දානේ දෙනවා නම් එහෙම දානේ විපුල ඵල මහත් ඵල වෙන්නේ නැහැ. විපාකේ ප්‍රබල වෙන්නේ නැහැ කියලා මේ විපාකේ ප්‍රබල වෙන්නේ නැහැ කියලා මම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දෙපැත්තම දුස්සීල වුණොත් එහෙම. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් මේ සිල්වත්ව ඉඳලා සිල්වතුන්ට දාන දෙනවා නම් ධාර්මිකව ලැබිච්ච ඒවා පැහැදුණු හිතකින් ඒ දානේ මේ ප්‍රබල විපාක විපුල ඵල උපදිනවා කියලා බුදුරණා දේශනා කරනවා කියනවා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් වීතරාගීව ඒ කියන්නේ අනාගාමි ස්වභාවය හෝ එයින් එහාට ගිහිල්ලා අරහත් ස්වභාවය වීතරාගේසු දානං දදාති දානං වීතරාගී අයට අනාගාමි හරි අරහත් වගේ ස්වභාවයේ දානි දෙනවා නම් ඒක ඒ දානය කියනවා ආමිෂ දාන අතරින් අග්‍රම වෙන්නේ. පැහැදිලිද? ඒ දාන කියනවා ආමිස දාන අතරින් අග්‍රම වෙන්නේ. එහෙනම් ශ්‍රද්ධාවන්ත හිතමිතුරන් දැන් මට හිතනවා ඔබට ඒ කාරණාව පැහැදිලි ඇති කියලා. ඒතර මම කියන්න උත්සාහ කරේ මෙතන දානි විසුද්ධියේ ආකාර දෙකක් තියෙනවා. එකක් දායකයාගේ පැත්තෙන් සිද්ධ වෙනවා, අනිත් එක ප්‍රතිග්‍රාහකගේ පැත්තෙන් සිද්ධ වෙනවා. අපි කාර්ද පූජා කරන්නේ කියලා අපි කල්පනා කරන ඒවා ඔක්කොම දායකයාගේ පැත්තටයි අයිති. ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම කාටද ඒක ලැබුණේ? කවුද ඒක පිළිගත්තේ කියන කාරණාවයි. පැහැදිලිද? එතකොට අපි ඔබට දේශනා කරා <clears throat> බුද්ධ පූජාව වුණත් දායකයාගේ පැත්තෙන්මයි විසුද්ධියටපත් වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් නෙමෙයි කියන එක මේ කාලේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒක මේ දායකයාගේ පැත්තනොත් විසුද්ධියටපත් වෙනවා ප්‍රතිග්‍රාහකයාගේ පැත්තනොත් විසුද්ධියටපත් වෙනවා. ඒ විදිහම තමයි සංඝයා උසා කියලා අපි දෙන දානෙත් මා සාරිපුත්ත මහරතන් වහන්සේලා සිහි කරගෙන දුන්නත් දැන් දානයක් ඒ දානෙත් දායකයාගේ පැත්තෙන්මයි විසුද්ධියටපත් වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් නෙමෙයි කියන කාරණාව හොඳට පැහැදිලි කරගන්න. දැන් මෙතනින් එහාට කතා කරන්න යන්නේ <clears throat> දැන් මෙතන විසුද්ධි දෙකක් මූලිකව කතා කරන්නේ දායකයාගේ පැත්තෙන් විසුද්ධියකුයි ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් විසුද්ධියකුයි මේ දෙක සංසන්දනාත්මකව කොයිතරම් වෙනසක් මේ දෙකේ තියෙනවද කියලා. ඒ කියන්නේ සත්‍ය වශයෙන් අපේ පැත්තෙන් අපි හිත හොඳට පහදවගෙන දෙන දානයේ විපාකයයි සත්‍ය වශයෙන්ම සෝතාපන්න ශ්‍රාවකයට අවම වශයෙන් දානේ අපි පූජා කරන දේ පිළිගත්තොත් ඒකෙන් අපිට ලැබෙන විපාකයයි නැත්නම් එතනින් එහා කෙනෙක් පිළිගත්තොත් ඒකෙන් අපිට ලැබෙන විපාකයයි අතර කොයි තරම්නම් වෙනසක් තියෙනවාද කියන එකයි මෙතනින් එහාට කතා කරන්නේ. දැන් අපි මේ කාරණාව කතා කරන්න ගන්නවා අංගුත්තර නිකායේ නවක නිපාතයේ තියෙන වේලාම් සූත්‍රය කියලා ප්‍රසිද්ධ දේශනාවක්. ඒ දේශනාව අනේ පිරිසිදුතුමාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම අවශ්‍ය කාරණාවට යන්නම් කාලය ඉතුරු කරගන්න. එතකොට අනේ පිරිසිදුතුමා ඒ දවස්වල දුප්පත් වෙලා හිටපු කාලයක් ගෙදර බොහොම මේ දුක් ඒ කියන්නේ බොහොම රළු ආහාර තමයි සංඝයා උසා දාන දීලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එතන දේශනා කරනවා බුදුරජාන් වහන්සේ තමන් කලින් වේලාම කියලා බ්‍රාහමණයෙක් වෙලා ඉද්දි දුන්න දානයක් ගැන විස්තර කරනවා. ඒක මේ නොයසූ විරු පුදුමාකාර දානයක් දීලා තියෙන්නේ. ඒ වේලාම කියන බ්‍රාහමණ ඒ කාලේ ඔය 84000ක් විතර රජවරු ඉඳලා තියෙනවා කියනවා ඉන්දියාවේ ඒ ඔක්කොටම ගුරුවරයා වෙලා හිටපු හින්දා එයා යමක් කැමති වෙනකොට ඒ අර රජදරුවෝ ටික එයාට ඒ ඔක්කොම ටික සකස් කරලා දීලා තියෙනවා කැමැත්තෙන්ම. ඒ අනුව දුන්න දානයක් මං රත්තරම් පාත්‍ර රිදී වලින් පුරවලා දුන්නා කියනවා. ඊට පස්සේ රන් පාත්‍ර 84000ක් රිදී වලින් පුරවලා දුන්නා කියනවා. ලොකු පාත්‍ර හදලා ඉවරලා ඒ පාත්‍ර වලට රත්තරම් පුරවලා රිදී පුරවලා එහෙම දීලා තියෙනවා එක එක වර්ගයකින් 84000 ගානේ. ඊට පස්සේ අමුරණින් පුරෝපු 84000ක් මේ පාත්‍ර දීලා තියෙනවා. ඊට පස්සේ මේ ඔය ඇත්තු හොඳට රත්තරන් වලින් සරසලා මේ නොයෙක් විදිහේ මේ සරසලා ඇත්තු 84000කුත් ඒ දානදී පූජා කරලා තියෙනවා. ඊට පස්සේ සිංහසම්, කොටිසම්, දිවිසම් ආදී අර ගොඩාක් මේ දුර්ලභ ආදී සම්ම අතුරපු මේ ගැල් ඒ කියන්නේ මොනවද අස්ස කරත්ත වගේ ඒවා 84000ක් දීලා තියෙනවා කියනවා. ඊට පස්සේ එළදෙන්නු 84000ක් දීලා තියෙනවා. ඔය විදිහට මේ ඊට පස්සේ නොඑක් දේවල් ඇඳුම් එක එක දේවල් ඉඳ ගන්නා වූ මේ ආසන ඊට පස්සේ රෙදි පිලි ආදී 84000 ගාන දීලා තියෙනවා කියනවා. ඒ කියන්නේ මේ දෙයින් මම මෙන්න මේ දේ නොදුන්න නොකියන්නේ හැම දෙයින්ම 84000 ගන්න දුන්නයි කියනවා. ඊට පස්සේ කියනවා එතනදී ආහාර පාන ඒ කෑම බීම වගේ දේවල් ගැන කතා කරන්න දෙයක් නැහැ කියනවා. ඒක ගඟ ගලන්න වගේ දුන්නා කියනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රමාණයක් කරන්න බෑ කියනවා. ওই වගේ මහා දානයක් ඔක මට මතක හිටිට අවුරුදු 7ක් දෙනවා. ওই විදිහේ දානයක්. ඊට පස්සේ බුදුරණාහසේ තමන් දුන්න දානයක් ගැන කියනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ තස්මින් කෝපන ගහපති දානේ න කෝචි දක්ඛිනෙය්‍යෝ අහෝසි. න තං කෝචි දක්ඛිනම් විසෝදේති කියනවා. ඒ කියන්නේ ඒ දාණය දක්ෂිනාර්හ කිසිවෙක් ඒ කාලේ ලෝකෙ හිටියේ නැහැ කියනවා. ඒ කියන්නේ මාර්ගඵලලාභී වන්නව කිසිවෙක් ලෝකෙ හිටියේ නැහැ කියනවා. ඒ හින්දා ඒ කිසිම කෙනෙක් ඒ දක්ෂිනාව පිරිසුදු කරේ නැහැ කියනවා. පැහැදිලිද? දැන් වේලාම් බ්‍රාහමණය අපි ආයෙ පාරක් ගන්න ඒ කාරණා හොඳට තේරුම් ගන්න වේලාම් බ්‍රාහමණය කියන්නේ බෝසත්ත්වයන් වහන්සේ. එතකොට ඒ බෝසත්ත්වයන් වහන්සේ දාන දෙන්න කලින් මේ ලෝකේ මේ දානි පිළිගැනීමට සුදුසු ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ තමන් හිතනවා නෙමෙයි ඇත්තටම එහෙමයි ඉන්නවද කියලා බල්ලා තියෙනවා. ඒ කවුරුත් ලෝකේ ඉඳලා නැහැ. තාපසයෝ කියන එක නෙමෙයි මේ කියන්නේ. අර ඇත්තටම මාර්ගඵලලාභී සංඝයා ඉන්නවද කියලා බලලා තියෙනවා. එහෙමය නෑ. ඒ හින්දා අර මහා දානයක් එයා සාමාන්‍ය මිනිසුන්ට දීලා තියෙනවා. එන දුගී මගී යාචකයෝ තව ශ්‍රමණ බ්‍රාහමණවරු කවුරු ආවත් ඒ හැමෝටම දාන දීලා තියෙනවා. ඒ ඒ දාණය පිළිගන්න දක්ෂිනාර්හ කියන ඇත්තරම ඒ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ කවුරුත් ඉඳලා නැහැ. ඒ හින්දා ඒ දානේ මේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් විසුද්ධියටපත් උන්නේ නැහැ කියනවා. මම ඔතන තව කාරණාවක් ඉස්මතු කරන්න කැමතියි. එතකොට බලන්න දැන් අපි දැන් ඒ ඒ දැන් බෝසතාන් වහන්සේ දක්ෂිනාාර පුද්ගලය හෙව්වයි කියලා කියන්නේ බෝසතාන් වහන්සේ දන්නවා මෙහි මාර්ගඵලලාභීන් ගැන රහතන් වහන්සේලා ගැන පසේ බුදුරයන් වහන්සේලා ගැන බුදුවරු ගැන දන්නවා. මොකද බුදු වෙන්න ප්‍රාර්ථනා කරලා යන කෙනෙක් එයාට ඒ දේවල් අමතක වෙන්නේ නැහැ. එතකොට ඒ බුදු බව පතන කෙනා මොකක් හරි පිනක් කරන්නේ මේ පිනෙන් මව බුදු බවපත් බුදු බවට පත් වෙන්න ලැබේවා කියලානේ කරන්නේ. එතකොට ඒ වුණාට දැන් දැන් එයාට ඕනනම් තිබුණා මෙහෙම කරන්න නේද? දැන් අපි කරන විදිහට එයාට තිබුණා හරි මම මේ දානේ අග්‍රභාගයේ බුදුරයන් වහන්සේ උදෙසා කියලා පූජා කරනවා. ඒක බුද්ධ පූජාවක් වෙනවා කියලා පූජා කරන්න තිබුණා. නැද්ද? නැත්නම් ඇයි අතීතයේ බුදුරු වැඩ හිටියේ නැද්ද? ඉන්නවනේ. එතකොට අතීතයේ වැඩ හිටපු බුදුරයන් වහන්සේලා සිහි කරගෙන ඒ පූජාව කරන්න තිබුණා. ඊට පස්සේ අතීතයේ වැඩ හිටපු රහතන් වහන්සේලා සිහි කරගෙන පූජාව කරන්න තිබුණා. එතකොට එහෙම කරා කියලා ඒ දක්ෂිනාව ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් පිරිසුදු වෙන්නේ නැහැ. ඒක බෝසතාණන් වහන්සේ හොඳටම දන්නවා. ඒක ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් නෙමෙයි පිරිසුදු වෙන්නේ ඒ දායකයාගේ පැත්තෙන්ම තමයි. දායකයාගේ හිතේ තියෙන චිත්තප්‍රසාද එහෙම තමයි. පැහැදිලිද? ඒ කියන්නේ දැන් අටුවාවේ තියෙනවා දැන් බුදුරයන් වහන්සේ දක්ෂිණ විභංග සූත්‍රයේදී දේශනා කරනවා බුදුරයන් වහන්සේ පිද්දුවම් පෑවට පස්සේ උබතෝ සංඝයාට තමයි දාන දෙන්නේ කියනවා. එත එහෙම කියලා තියෙනවා. බුදුරයන් වහන්සේ පිද්දුවම් පෑවට පස්සේ බුද්ධ පූජාව තියලා උබතෝ සංඝයාටත් දාන දෙන්න පුළුවන් කියලා බුදුරයන් වහන්සේ කියලා නැහැ. එතකොට බුද්ධ ප්‍රමුඛ සමහා සංඝයාට දෙන දානයක් වෙනවා කියලා බුදුරයන් වහන්සේ එහෙම එකක් කියලා නැහැ. ඊට පස්සේ අටු බුදුරයන් වහන්සේ කියලා තියෙන බුදුරයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උපතෝ සංඝයාට තමයි දාන දෙන්න වෙන්නේ කියනවා. සංගත් දක්ෂිනාව. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හේතුමිතුරනි පස්සේ අටුවාව කියනවා බුදුරජාණන් වහන්සේ පින්නම් පෑවට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා ධාතු කරඬුවක් වඩම්මලා දානෙට පූජා කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා පූජා කරන්න පුළුවන් කියලා. හැබැයි අටුවාවේ කියන්නේ එතකොට ඒ රැස් වෙන පිනයි සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේට දානය පූජා කරා නම් බුදුරජාණන් වහන්සේ දාන පිළිගත්තා නම් ලැබෙන පිනයි සමානයි කියලා අටුවාව කියන්නේ නැහැ කොහෙවත්. ඒක අපි දැන් හිතන් ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේලායි දායකයයි ඒක සමානයි කියලා. පැහැදිලිද? එතන ලොකු වැරද්දක් ඒ අයගේ පැත්තේ වෙලා තිනවා. ඒක එහෙම හරිනම් ඒක එහෙම සමාන වෙනවා නම් බුදුරජාණන් වහන්සේත් ඒක එහෙනම් කියනවා. මෙන්න මේ විදිහට මේක දාන පූජා කරන්න පුළුවන් සමාන වෙනවා කියලා. එහෙමනම් මේ වේලාම් බ්‍රාහ්මණයා මෙතනදී මේ එයා ඒ විදිහට එහෙනම් අතීතයේ වැඩ සිටපු රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා සිහි කරගෙන මේ දානේ දෙනවා. නේද? එතකොට එහෙම එකක් උනේ නැහැ. මොකද එයා දකිනවා ලෝකයේ සත්‍ය වශයෙන්ම ඒ විදිහේ ප්‍රතිග්‍රාහකයෝ නැහැ. ඒ දානේ දෙන කාලේ ඊට පස්සේ මොකද වෙන්නේ කියනවා දැන් ඒ වුණාට මෙයා මහා දානයක් දීලා තියෙනවා අපිට හිතා ගන්න බැරි ආකාරයේ ඒ දාන දීලා එතනදී කියනවා ඒ වේලාම් බ්‍රාහ්මණයා දුන්න දාණයට වඩා එච්චර මහා මේ අවුරුදු ගාණක් අර විදිහේ හිතාගන්න බැරි දුන්න මහා දාණයට වඩා එක ditthi සම්පන්න පුද්ගලයෙක් කවුරු හරි ditthi සම්පන්න පුද්ගලයෙක් කියන්නේ සෝතාපන්න පුද්ගලයෙක්ට දාණේ ටිකක් වළඳවනවා නම් කවුරු හරි ඒක ඊට වඩා මහත්ඵලයි කියලා. පැහැදිලිද? ඔන්න ඔය කාරණා හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම සෝතාපන්න දැන් මෙතන කියන්නේ ditthi සම්පන්න ditthi සම්පන්නම් බොහෝජෙය්‍ය. ditthi සම්පන්න ශ්‍රාවකයෙක් උදෙසා කියලා අර අපි හිතනවා කියන එක තමන්ගේ පැත්තෙන් එකක් නෙමෙයි මේ කියන්නේ. සත්‍ය වශයෙන්ම ditthi සම්පන්න ශ්‍රාවකයෙක්ව වැළඳුවා නම්. ඒ කියන්නේ එයාට දානි දීලා එයා ඒ දානි පිළි අරගෙන දානේ මේ එයා පිළිගත්තා නම් ඒ දානේ වැළඳුවා නම් ඒක අර අවුරුදු 7ක් තිස්සේ දුන්නා වූ අච්චර දානයකට වඩා මහත්ඵලයි කියලා කියනවා. විපාකේ ප්‍රබලයි කියනවා. දැන් එහෙනම් ඔබ හිතන්නේ හොඳට ඔක බලන්න. ওই කාරණාව දැන් ඒ කියන්නේ කී ගුණයකින් ප්‍රබල වෙනවද? ඇත්තටම මාර්ගඵලලාභී කෙනෙක්ට ලැබුණොත් මෙතන කියන්නේ සෝතාපන්න ශ්‍රාවකෙක් ගැන. ඇත්තටම සෝතාපන්න ශ්‍රාවකයට ලැබුණොත් ඒ දාණය කී ගුණයකින් ප්‍රබල වෙනවා වගේද පේන්නේ? ලක්ෂ ගුණයකින්, කෝටි ගුණයකින්, දස කෝටි ගුණයකින්, අනන්ත ගුණයකින් ප්‍රබල වෙනවා. මේකේ උත්තරේ අනන්ත ගුණයකින් පැබල වෙනවා. අරය අර දුන්න දානේ බලන්න වේලාම් බ්‍රාහමණයා දුන්න මහා දානේ පොස්තාන් වහන්සේම දුන්න මහා දානේ ගැන විස්තර කරලා ඒ ඒක ඒ දාන ගැන හිතන්න බැරි මහා අනන්තයක් වගේ ගඟ ගලන්නා වගේ දුන්න දානයක් ඒ දානට වඩා එක සෝතාපන් ශ්‍රාවකයෙක්ට දාන ටිකක් වැළඳුවා නම් ඒක ඊට වඩා මහත්ඵලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් ඇතිවන ප්‍රබලතාවය දායකයාගේ පැත්තෙන් අපි මොනවා කරලවත් කවදාවත් හදන්න බෑ. අපි දැන් මෙච්චර කල් කතා කරේ දායකයාගේ පැත්තෙන් මේක විපාකේ ප්‍රබල කරන එකනේ. එතකොට දායකයාගේ පැත්තෙන් මේ විදිහට විපාකේ ප්‍රබල කරලා ප්‍රබල කිරීම අපි කොයි තරම් හැදුවත් දැන් මේ බෝසතාන් වහන්සේ මේක කරලා තියෙන. ඒතර බෝසතාන් වහන්සේ කියලා කියන්නේ ඔය ප්‍රඥාවෙන් ඔය ගුණධර්ම වලින් අතිශයින්ම අපිට හිතා ගන්න බැරි ප්‍රබල උත්මයෙක්. උන්වහන්සේ එච්චර ඒක හදලා තමන්ගේ පැත්තෙන් එච්චර හදලා අවුරුදු ගාණක් එහෙම දාන දුන්නත් කියනවා සෝතාපන්න ශ්‍රාවකයෙකුට දාන ටිකක් කවුරු හරි වැළඳුවොත් ඊට වඩා මහත්ඵලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පැහැදිලි නේද? අන්න ඒ විදිහටයි ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් දාන විසුද්ධියටපත් වෙන්නේ. එතකොට ඒක අපිට හිතන්න බෑ. ගුණේ අනන්ත ගුණයකින් වැඩි වෙනවා. අනන්ත ගුණයකින් වැඩි වෙනවා. එහෙම. අපි අතන කෝටි ප්‍රකෝටි ගානක දානයක් කෝටි ප්‍රකෝටි කියන්නේ මේ අනන්ත ගුණය කිව්වහම හිතාගන්න බෑ අපි නිකන් කවුරු හරි කෙනෙක් ඇත්තටම කියනවා නම් මහ පොළොවම මේ දන් දුන්නත් අර ඒ දක්ෂිනාර්හ නොවන අයට, ඒ කියන්නේ මාර්ගඵලලාභී නොවන අයට එක සෝතාපන් ශ්‍රාවකයට දෙනවා නම් දාන ඊට වඩා ප්‍රබල වෙනවා. අනන්ත ගුණය කියලා කියන්නේ ආන් එහෙම එකක්. එතකොට බලන්න අපිට සැබෑවට මේ බුදුවරු රහතන් වහන්සේලා මගහැරුණා කියන කාරණාව කොයිතරම් මේ ඒ කියන්නේ අවාසනාවක්දනේ. ඒ බුදු කෙනෙකුට රහතන් වහන්සේ නමකට දානි ටිකක් බෙදා ගන්න ලැබුණ නැහැ කියන කාරණාව ඒක මේ මිනිස්සෙට හිතා ගන්න බැරි අවාසනාව. කාට හරි එහෙම ලැබෙනවා නම් අවස්ථාව ලැබුණා නම් ඒක හිතා ගන්න බැරි වාසනාවක්. අපේ පැත්තෙන් අපි කොච්චර උත්සාහ කරලා ප්‍රබල කරත් ඒකෙන් කෝටියෙන් පංගුවක්වත් අම්මේ එන්නේ නැහැ. ඒ වගේ අනන්ත ගුණයකින් වැඩිවීමක් වෙනවා ওই ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන්. ওই කාරණාව සම්බන්ධයෙන් තවත් තැනක් අපි ඔබට තැන් දෙකක් පෙන්වන්නම්. තවතිසාවට වැඩම කරනවා ධර්ම දේශනා කරන්නේ. එතකොට දිව්‍ය පුත්‍රයෝ දෙන්නෙක් ඉන්නවා එතන ඉන්දක දෙවියෝ හා අංකුර දෙවියෝ කියලා ඉවරලා එත ඊට පස්සේ දැන් ඒ දෙන්න මුලින්ම බුදුරජාණන් වහන්සේ ආපු ගමන් ළඟට ආවා කියනවා. පස්සේ අංකුර දෙවියෝ ටික ටික දැන් ප්‍රබල ප්‍රබල දෙවිවරු එද්දි ඒ අය හින්දා මෙයා ටික ටික ටික ටික පිටිපස්සට ගිහින් තියෙනවා අංකුර දෙවියෝ. පිටිපස්සට පිටිපස්සට ගිහිල්ලවල ඈත ගව් ගානක් ඈත ඉඳගත්තේ කියනවා අන්තිමේදී ඉන්දක දෙවියෝ එතනම හිටියයි කියනවා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ඔතනදී මේ දානයේ විපාකයේ ප්‍රබල වෙන ආකාරය ගැන මම මේ කට්ටියට දෙවරුන්ට මේක පෙන්වන්න ඕනේ කියලා අහනවා කියනවා මේ අංකුර දෙවිය ඔබ මේ මනුස්සලෝකයේදී එයත් අවුරුදු දහස් ගානක් දාන දුන්න කෙනෙක්. ආවුෂ වැඩි කාලෙක ඉඳලා තියෙන මනුස්සලෝකේ එයා අවුරුදු දහස් ගානක් මහා දානයක් ඔය ගඟ ගලනවා වගේ මහා දානයක් දීපු කෙනෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. පැහැදිලිද? දිව්‍ය ලෝකේ යන්නේ නැහැ නෙමෙයි අපි මේ කියන්නේ. තවතිසාවේ ගිහිල්ලා තියෙනවා එයත්. ඊට පස්සේ කියනවා මේ ඔබ එහෙම මහා දානයක් දුන්නා නේද? ඊට පස්සේ කියනවා මේ ඇයිතින් එච්චර මහා දානයක් දීලා ඔච්චර මේ පිටිපස්සට යන්න උනේ ඇයි කියලා අහනවා. ආවුෂය වර්ණය සැපේ බලය ඔච්චර දුර්වල වුණේ මොකද කියලා අහනවා. ඔච්චර පිටිපසට යෑම. ඊට පස්සේ කියනවා මේ ඉන්දක දෙවියෝ දිහා බලන්න කියනවා. මේ ඉන්දක දෙවියෝ කරලා තියෙන්නේ අනුරුද්ධ මහරතන් වහන්සේ දානට වඩපු වෙලාවේ බත් හැන්දක් පූජා කරා කියනවා. එයා ඒකේ විපාකය ප්‍රබල වෙලා කියනවා මේ අර කියන්නේ ඉන්න ප්‍රබලම දෙවිවරු එක්කලා එයා ඉන්නවා කියනවා. පැහැදිලිද? එතකොට අර අවුරුදු දහස් ගාණක් හැමදේම පූජ කරපු මේ මහා දාන දුන්න කෙනෙකුට කරපු එකෙන් පරිශ්‍රමයකින් කෝටියෙන් පංගුවකුත් කරලා නැති දාන හැන්දක් විතර පූජ කරලා තියෙනවා අනුරුද්ධ මහරතන් වහන්සේට. එතකොට ඒකේ අපිට තව තන තව දෙයක් පේනවා. එතකොට ඉන්දක දෙවියෝ සාමාන්‍ය පැහැදීමෙන් කටයුතු කරපු කෙනෙන්නේ. එයා අනුරුද්ධ මහරතන් වහන්සේ කියලා ඔහොම විස්තර දන්නවා නම් හිතේ පැහැදීම තිබ්බනම් මේ කර්ම කර්මඵල ගැන ගැඹුරින් පැහැදිලා තිබ්බනම් බත් හැන්දක් පූජා කරලා නිකන් ඉන්නේ නැහැ නේද මිනිස්සෙක් එහෙනම්. එහෙනම් පන්නගෙන ගිහිල්ලා දානි දෙන්නේ. පන්නන් ගිහින් දානි දෙන්නේ ගෙදෙට්ට වඩම්මලා මේ පැම් පූජා කරලා ලොකු දෙයක් කරනවා. එතකොට එයත් සාමාන්‍ය මිනිස්සෙක් වගේ අර මේ අර රහත් සමාලාට අනුරුද්ධ මහරතන්නස් කියලා දන්නේම නැතුව ඇති. භික්ෂුන් වහන්සේ නමක් පාරේ වැඩියා අනිත් මිනිස්සු දාන බෙදෙන ඉඳ මාත් ඔය දාන ටික බෙදන්න ඕන කියලා අපි සාමාන්‍ය මිනිස්සු ඔය බෙදන්නේ. මේ කියලා බත් හැන්දක් බෙදලා ඒකේ විපාකෙන් ඒ මනුස්සයා ගිහිල්ලා දෙවියන් අතර ගිහිල්ලා අර වගේ අතිශයින්ම ප්‍රබල තත්ත්වයක ඉන්නවා. එතකොට බලන්න දායකයාගේ පැත්තෙන් විසුද්ධියටපත් වීමයි ප්‍රතිග්‍රාහකගේ පැත්තෙන් විසුද්ධියටපත් වීමයි කියන කාරණාව අනන්ත ගුණයකින් වෙනස් වෙනවා. අනන්ත ගුණයකින් වෙනස් වෙනවා. ඊට පස්සේ ඕකේ තව ඕකට උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඒතර බුදුරජාණන් වහන්සේත් ඒ කාරණාව පෙන්වන්න තමයි ඒක ගත්තේ. ඒ කියන්නේ අර අංකුර දිව්‍ය පුත්‍රයා ඒතර කියන අනේ ස්වාමීනි මං ඒ දාන දෙන කාලේ මේ දානි පිළිගන්න දක්ෂිනාහාර පුද්ගලයෝ කවුරුත් ලෝකෙ හිටියේ නැහැ කියනවා. ඒකයි මට එහෙම දෙයක් වුණේ කියනවා. මේ ඉන්දක දෙවියෝ ඒ අනුරුද්ධ මහරතන් වහන්සේ හම්බෙලා තිනවා එයා බත්ඇඳ පූජා කරනකොට. ඒකේ වෙනස කියලා එතන විස්තර කරනවා. මම මේ දේශනාව කෙටි කරන්න ඕනින්ද පුළුවන් තරම් අඩු කරලා කතා කරන්නේ. ඊට පස්සේ ඔකේ තව උදාහරණයක් තියෙනවා මේ එක මිනිස්සෙක් දරුවෙක් එක්ක යනකොට තව මිනිස්සෙක් ඉස්සරහින් උක් දඬු කපලා මේ මිටියක් බැඳගෙන යනවා ඊට පස්සේ පොඩි එකේන අඬනවා අඬනකොට උක්දණ්ඩක් ඉල්ලනවා. මේ අර අනේ මේ දරුවා අඬනවා උක්දණ්ඩක් දෙන්න කියලා. ඊට පස්සේ එකපාරක් දෙපාරක් ඇහුන්නේ නැහැ වගේ ගිහිල්ලා අර අන්තිමේදී දැන් මහා මිනිසයා ඉල්ලන හින්දා කරදරේ බැරිකමට පිටිපස්සට උක්දණ්ඩක් දෙනවා. එයාට උක්වත්තක් පහළ වෙනවා කියනවා. ප්‍රේතෙක් වෙලා මේ මිනිසයා උපදිනාම උක්වත්තක් පහළ වෙනවා කියනවා. එතකොට සද්ධාවන්ත යතුමතන ඒ අර සෝතාපන් ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ එයාගේ තාත්තා. ඒ වෙලාව එයා තමයි ඉල්ලුවේ. එතකොට දරුවට දෙන්න කියලා ඉල්ලනකොට එයාට දුන්නා. එයා ඒක අරන් දරුවට දුන්නා. අර මිනිසයා පෙරේතෙක් වෙලා ඉපදුනත් එයාට මේ ඊතා ප්‍රනීත උග්ගස් තියෙන වත්තක් මහ විශාල වත්තක් පහළ වෙලා තියෙනවා. එතකොට බලන්න අර දානයේ මහත්ඵලයෙන් ප්‍රතිග්‍රාහකගේ පැත්තෙන් කොහොමද කියලා දායකයාගේ පැත්තෙන් කැමැත්තෙනුත් නෙමෙයි දුන්නේ. වදේ පොරේ බැරිකමට දුන්නේ. එහෙම වුණත් අරයාගේ පැත්තෙන් ඒ දානේ එච්චර මහත්ඵල වෙනවා. මම මේ කාරණාව මේ විදිහට පැහැදිලි කරන්න ගත්තේ ඇතර මෙතන තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. අපි ඊළඟ දේශනාවෙන් තව ටිකක් කතා කරන්න බලමු. ඒ කියන්නේ මිනිස්සු රැවටෙන්නා වූ ලොකු දෙයක් තමයි මේ කාලේ අපි මේ දෙන දාණය සංඝගත දක්ෂිනාවක් වෙනවා කියලා මිනිස්සු රැවටෙනවා. ඊට පස්සේ අපි බුද්ධ පූජාව පූජා කරපුවාම ඒක බුදුරජාන් වහන්සේට ඒ කාලේ දුන්න දානයට සමාන වෙනවා ඒ වගේ විපාක ලැබෙනවා කියලා මිනිස්සු මේ කාලේ රැවටෙනවා ඇත්තටම කියනවනම් එතකොට කවදාවත් සද්ධාවන්ත මිතුරනි ඕක කොහොම වෙන්නේ ඔහොම වුණා ඔය බුද්ධ පූජාව පූජා කරපු උපාසක අම්මලා එක බුද්ධ පූජාවක් පූජා වුණා නම් කියන්නේ ඒකේ විපාකේ බුදුරජාණන් වහන්සේ දුන්නාට සමාන වුණා නම් ඔය කට්ටිය මේ මනුස්ස ලෝකේ අපි හිතමුකෝ පෙරේත ලෝකේ ගියා කියලා හිතන්නකෝ. එයාගේ හිත දුර්වලකමට පෙරේත ලෝකේ ගියා කියලා හිතන්නකෝ. අවම වශයෙන් පෙරේත ලෝකේ ගියත් අතිශය බලවත් විමාන പ്രേත කියන, ඒ කියන්නේ බලවත් දෙවිවරු වගේ പ്രേතයෝ වෙනවා. පැහැදිලිද? දෙවිවරු වගේ പ്രേතයෝ වෙන්න ඕනේ. මොකද ඒ තරම් ප්‍රබල විපාකයක් ඒ දාණයෙන් සකස් වෙන හින්දා. ඊට පස්සේ මනුස්ස ලෝකෙ ඉපදුනත් තව එතනින් එහාට ගියත් අතිශය බලවත්, ඒ කියන්නේ දිව්‍ය ලෝකෙත් හෙළවිලා යන විදිහ එකනේ අර මාර්ග පල්ලාබි දෙවරු නැත්තම් බුදුරයන් වහන්සලාට සත්‍ය වශයෙන් දානි පූජ කරපු අයගේ ගාන්ට යන්න ඕනේ. ඒ වුණාට එහෙම කවුරුත් යන්නේ හොඳට ඒක තේරුම් ගන්න. ඊට පස්සේ මේ කාලේ සංඝගත දක්ෂිනාව කියලා අපි සංඝයා උත්සාහ කියලා දානි පූජා කරාට ඒ කාලේ සත්‍ය වශයෙන්ම මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ වැඩ ඉන්නකොට ඒ සංඝගත දක්ෂිනාව දෙනකොට ඒ අය පිළිගන්න ඉද්දි ඇත්තටම පිළිගත්ත වෙලාවේදී ඒ දානෙට කවදාවත් සමාන වෙන්නේ 10න් පංගුවක් තියා කෝටියෙන් පංගුවක් තියා ඒක ඔය අනන්ත ගුණ වලින් අඩු වෙනවා. පැහැදිලිද? ඇත්ත කතාව ඒකයි. අනන්ත ගුණ වලින් අඩු වෙනවා. ඒතකොට මිනිස්සු නැත්තම් හැමදෑම රැවටලා ඉන්නවා. අපි මෙහෙම දන් දීලා තියෙනවා. අපි මෙහෙම සංඝයා උස්සා දන් දීලා තියෙනවා. බුදුරයන් වහන්සේ උස්සා කියලා බුද්ධ පූජාව පූජා කරලා තියෙනවා. එතකොට අපිට ඒ කාලේ බුදුරයන් වහන්සේට දන් දුන්නා වගේ ඒ කාලේ සංඝයාට දන් දුන්නා වගේ පිනක් රැස් වෙනවා කියලා. ඒක කවදාකවත් එහෙම වෙන්නේ නැහැ සද්ධාවන්ත හිතමිතුරනේ. ඒ සියලු දාන දායකයාගේ පැත්තෙන් විසුද්ධියට පත්වන ඒවා විතරයි. දායකයාගේ හිත පැත්තෙන් විසුද්ධියට පත්වෙන ඒවා හැබැයි ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් විසුද්ධියට පත්වීම කියලා කියන්නේ අතිශය දුර්ලභ අතිශය හිතාගන්න බැරි වාසනාවන්ත සිද්ධියක්. අතිශයම දුර්ලභ හිතාගන්න බැරි වාසනාවන්ත සිද්ධියක් මේ ලෝකේ මාර්ගඵලලාභින් වැඩ ඉන්නවා රහතන් වහන්සේලා වැඩ ඉන්නවා කියන කාරණාව ඒක හිතාගන්න බැරි වාසනාවන්ත සිද්ධියක්. ඊට පස්සේ ඒ කෙනෙකුට ඒ අයට දාන දෙන්න ලැබෙනවා කියන කාරණාව හිතාගන්න බැරි වාසනාවන් සිද්ධියක් ඒක අනන්ත ගුණවලින් වැඩි වෙලා ලැබෙන්නේ. පැහැදිලි නේද? නැත්තම් මිනිස්සු ඊට පස්සේ එහෙම හිතාගෙන මැරෙනවා. මං ගොඩාක් පින් රැස් කරගෙන තියෙන්නේ කියලා දානේ දායකක පැත්තේ විසුද්ධියටපත් කරන එකටත් හුඟා දිනේ තේරුම් අරන්නේ එහෙම කරගෙන ඒ අය ගිහිල්ලා ජීවිතේ නැති වෙනවා. නැති වෙලා ඉවරලා പ്രേත ලෝකවල දුක් විඳින ස්වභාවයට යන්නේ. ඔන්න ඔය ස්වභාවයෙන් ද සත්‍ය වශයෙන්ම දානේ මාර්ගඵලලාභීන්ට හරි රහතන් වහන්සේලාට හරි බුදුවරුන්ට හරි ලැබුණා නම් ඒක අනන්ත ගුණයකින් එයාගේ ජීවිතයට යහපත සලසනවා. ඊළඟට මෙතනම තව කෙටි කාරණාවක් කතා කරොත් දැන් දේශනාවේ එක කාරණාවක් තියෙනවා මේ ගාතාවක් තියෙන ඔය තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමේ චitte සමේ පලං චේතෝ පනිදි හේතෝහි සත්තා ගච්ඡanti සුග්ගතින් කියලා මේ සක්දේවඳු කියන ගාතාවක් දේශනාවේ තියෙනවා. ඒ ගාථාවේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියත් පින්නම් පාල හිටියත් සමසිතෙන් සමසිතෙන් දෙන දාණය සම විපාක සකස් කරනවා කියන එක තමන්ගේ හිත පිහිටවන ආකාරය අනුව සත්වයා සුගතිය යනවා කියන කාරණාව. පැහැදිලිද? එතකොට ඒකේ සම සමේ චිත්තේ සමේ පලං කියලා කියන්නේ දායකයාගේ පැත්තෙන්. පැහැදිලිද? දායකයාගේ පැත්තෙන් බුදුරයන් වහන්සේ වැඩ ඉන්නකොට එයා දැන් විසුද්ධියටපත් දැන් බුදුරයන් වහන්සේ සත්‍ය වශයෙන්ම වැඩ ඉද්දී දාන දාන දෙනකොට කවුරු හරි කෙනෙක් දායකයාගේ පැත්තෙන් වෙන විසුද්ධියකුත් තියෙනවා බුදුරයන් වහන්සේගේ පැත්තෙන් වෙන විසුද්ධියකුත් තියෙනවා. දැන් බුදුරයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දාන දෙනකොට දායකයාගේ පැත්තෙන් වෙන විසුද්ධියක් තියෙනවා. ප්‍රතිග්‍රාහකගේ පැත්තෙන් නැති වුණාට. එතකොට සමේ චිත්තේ සමේ පලං කියලා කියන්නේ දායකයාගේ පැත්තෙන් වෙන විසුද්ධිය සමාන වුණොත් ඒකේ විපාකය සමානයි කියලා. පැහැදිලිද? ප්‍රතිග්‍රාහකයා අනිත් පැත්තේ නෑ. නැත්තම් අර සම්පූර්ණ සිද්ධියේම විපාක සමාන වෙන්නේ නෑ ඒක. එතකොට ඒ හින්දා සමන්ගේ හිත පිහිටවන ආකාරය අනුව සත්‍යය සුගතිය යනවා කියනවා. එතකොට ඔය කාරණාවත් වරදවා වටහාගෙන තමයි කට්ටිය කල්පනා කරන්නේ අපි බුදුරයන් වහන්සේ උත්සාහ බුද්ධ පූජාව තිබ්බහම දැන් මේ අර බුදුරයන් වහන්සේ පිළිගත්තා වගේ පින රැස් වෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ කියන කාරණාවටයි මේ කාරණාව ඉදිරිපත් කරේ හොඳයි ශ්‍රද්ධාවන්ත හිතු මිතුරනේ අපි මේ ගැන තව කතා කරන්න ඇත්තටම ගොඩාක් දේවල් මෙතන තියෙනවා ඒ වුණාට වෙලාව ගොඩක් ගිහින් ඉඳ මම ඒ කාරණාවට යොමු වෙන්නේ එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම දානය මහත්ඵල මහානිසංස සභාවයට පත් කර ගැනීම පිණිසම හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි